ඉතින් ඒ බඳු කර්ම විපාක සමහර ඒවා වළක්වන්න පුළුවන් සමහර ඒවා වැළැක්විය නොහැකි ආකාරයෙන් ඉතා ප්‍රබලව ඉස්මතු වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ විවිධ උපාය මාර්ග තුලින් අපට අවශ්‍ය නම් අකුසල කර්ම යටපත් කරලා කුසල කර්ම ඉස්මතු කරගන්නට පුළුවන්. අපි සන්තකව කුසල අකුසල දෙකම තියෙනවා සසර ගමනේ රැස් කරගෙන මේ මොහොතේ කුසලයක්ද විපාක දෙන්නට ඉදිරිපත් වෙන්නේ එහෙම නැත්නම් අකුසලයක්ද විපාක දෙන්නට ඉදිරිපත් වෙන්නේ කියලා තීරණය වෙන්නේ එතන ගොනු වෙන සාධක අනුවයි මොනවද සාධක කියලා කියන්නේ අපේ සිතුවිලි වචන ක්‍රියා සහ පරිසරය අපි හිතන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද ක්‍රියා කරන්නේ කොහොමද පරිසර සාධක හසුරුවා ගන්නේ කොහොමද ඒවා නුවණින් යුක්තව අපට හසුරුවා ගන්න පුළුවන් නම් එය හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තිය කියලා. ප්‍රයෝග කියලා කියන්නේ ක්‍රියාකාරී බව. ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ යහපතක් සිද්ධ වෙන ආකාරයට හොඳක් වෙන හැටියට අර්ථයක් සිද්ධ වෙන හැටියට කුසල් මතුවෙන හැටියට ක්‍රියාත්මක වීමයි ප්‍රයෝග සම්පත්තිය කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි ප්‍රයෝග විපත්තිය. ඒ කියන්නේ අයහපතක් වෙන හැටියට අකුසල් මතුවෙන හැටියට අකුසල විපාකත්වයට පැමිණෙන හැටියට දුර්වල මට්ටමින් අපේ සිතුවිලි වචන ක්‍රියා බාහිර සාධක හසුරුව. එතකොට ප්‍රයෝග සම්පත්තිය තුලින් අපට පුළුවන් කුසල් මතු කරන්න අකුසල් යට කරන්න. ප්‍රයෝග විපත්තිය තුලින් අකුසල් මතු වෙලා විපාක දෙනවා කුසල් යටපත් එතකොට මොකක්ද මේ සාධක කියලා කිව්වේ? වැරදි විදිහට හිතනවනම් හිතන්න නිවැරදිව තේරෙන්නේ නැත්නම් සමහර මිනිස්සුන්ට දැනුගතකමුත් තියෙනවා හැකියාවනුත් තියෙනවා ධනයක් තියෙනවා බොහෝ සම්පත් ලැබිලා තියෙනවා. හැබැයි බොහෝම දුර්වල විදිහට හැඟීම් වලට වහල් වෙලා හිතන්නේ කල්පනා කරන්නේ කොහොම ආවේගකාරී වෙනවා, කුපිත වෙනවා, ගැටෙනවා, ඉවසන්නේ නැහැ. අනිත් කෙනාගේ දෝෂයම දකිනවා, නිතර නිග්‍රහ කරනවා, චෝදනා කරනවා, අනුන් ගැන සැක කරනවා. එහෙම වෙනකොට ඒතනත්තාගේ සිතුවිලි යහපත් නැහැ. එතකොට කොච්චර සැප සම්පත් තිබුණා වුණත් නිතර දුකින් දුම්නසින් ගැටුමෙන් පීඩාවෙන් පවතින්නේ ඒ වගේම නිරන්තරයෙන් අසමගිය අසහනය ජනිත කරලා දුක් විපාක මතු කරන්නට ඒ වැරදි චින්තනයේ හේතු. ඊළඟට සමහරුන්ට නිවැරදිව කතා කරන්න තේරෙන්නේ නැහැ. කටට එන එක එහෙමම එන හැඟීම එහෙමම පිට ඒකෙන් හොඳක්ද නරකක්ද අනිත් මිනිස්සුගේ හිත නරක වෙනවද අඩදබර ඇති වෙනවද ඒ මොකුත් කතාවක් නැහැ. එන එක එහෙමම එළියට දානවා පාලනයක් නැත. සමහරු එක මහා ඉහළ දෙයක් හැටියට කියනවනේ. මට නම් කටකෑවත් කියන්න හිතන දේ ඒ වෙලාවට කියන්න ඕන. එහෙම හංගගෙන ඉන්න සිරිතක් මගේ නැහැ. ඒකට ඒ තියෙන්නේ අර නැහැදිච්ච ගතිය. නැහැදිච්ච කියලා කියන්නේ සංවරයක් නැහැ. හැදි හැදිච්චකම නැහැ. පාලනයක් නැහැ. කිව යුතුය දේ කීමෙන් යහපතක් වෙන දේ ඒ වෙලේම කියන එක වටිනවා. නමුත් යමක් ප්‍රකාශ කළාම ඒන් අනර්ථයක් වෙනවා නම් අයහපතක් වෙනවා නම් අර්බුදයක් ඇති වෙනවා නම් එබඳු දේ මොකටද අපි කියන්නේ? එබඳු දේ අපි ප්‍රකාශ කරනවා නම් එතන තියෙන්නේ නැහැදිච්ච ගතිය විනා අන් කිසිවක් නෙවෙයි. ඒ නිසා ඍජු බව කියලා හිතාගෙන හිටියට අපිට කටට එන දේ හිතට එන දේ එහෙමම ප්‍රකාශ කිරීම අමුතු ඍජු බවක් නෙමෙයි ඒක පාලනයක් නැති ගතිය සංවරයක් නැති ගතියයි එතන ප්‍රකට වෙන්නේ. ඒ නිසා අපි පුහුණු වෙන්නට ඕනේ යම් වචනයක් පිට කරනකොට මේක ප්‍රකාශ කිරීමෙන් හොඳක්ද නරකක්ද යහපතක්ද අයහපතක්ද එහෙම තීරණය කරන්නට පුළුවන් නම් තමයි අපිට බොහෝ අකුසල් විපාක දීම අඩු කරගන්න. එහෙම පාලනයක් නැති කෙනා වැරදි විදිහට නුසුදුසු තැන නුසුදුසු වචන පාවිච්චි කරලා ගා අර්බුද ඇති කරගන්නවා. ඒ වගේම අඩදබර ඇති කරගන්නවා. ඒ වගේම රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. සමහර වෙලාවට ඇන කොටාගෙන අකාලේ මැරෙන්නට පවා සිද්ධ වෙනවා පොඩි වචනයක් වරද්දාගෙන. එතකොට අකාලේ මැරෙන්නට හේතු වෙන කර්ම අපි හැමදෙනා සතුවම තියෙන්න පුළුවන්. නමුත් ඒ කර්මය ඉස්මතු වෙලා විපාකත්වයටපත් වෙන්නට අර තැනත්තාගේ වැරදි වචන භාවිතය, ඒ කියන්නේ ප්‍රයෝග විපත්තිය තමයි හේතුනේ ඒ කර්මය මත. ඒතනත්ත ප්‍රයෝග සම්පත්තිය පරිහරණය කළා නම් ඒ කියන්නේ වචන පරිස්සමින් පාවිච්චි කළා නම් නුවණින් තේරුම් අරගෙන කතා කළා නම් අකාලේ මැරෙන්නට කර්මයක් තිබුණා වුණත් ඒක යට කරගන්නට සමහරට ඉඩ තිබෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රයෝග විපත්තිය තුලින් අකුසල කර්ම මතුවලා විපාක ප්‍රයෝග සම්පත්තිය තුලින් යට වෙලා තියෙන කුසල කර්මත් මතු කරගන්න හොඳට හිතලා බලලා කල්පනා කරලා ප්‍රියශීලීව යහපත් වචන අනිත් අයගේ හිත නොපෑරෙන්න අර්ථ සම්පන්න විදිහට තන නොතන බලලා කතා කරනවා නම් ඒ කියන්නේ නිකන් අනිත් අය රවට්ටන විදිහේ කතා කරනවා කියන එක නෙමෙයි. Tamanටත් අනුන්ටත් යහපතක් වෙන ආකාරයට හොඳක් වෙන ආකාරයට අර්බුදයක් ඇති නොවන ආකාරයට නුවණින් විමසා කතා කරන්න පුළුවන් ඒ වචන කතා කිරීම නිසා යහපතක් වෙනවා. දැන් අපි මේ බණ කියනවා කියලා මොනවද කියන්නේ මේ? ඒත් මේ වචන හසුරුවන එක සිංහල භාෂාවේ තියෙන වචන ටික අපට අසભ્ય විදිහට හසුරුවලා තව කෙනෙක්ගේ හිත නරක කරන්නටත් පුළුවන්. සભ્ય විදිහට අර්ථවත් විදිහට හසුරුවලා යම් කිසි කෙනෙකුට ගැඹුරු දහම් කරුණක් මතු කර දෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කරනකොට අනිත් අයගේ ගෞරවයට ප්‍රසාදයට ලක් වෙනවා. අනිත් අයගේ පූජාවට පාත්‍ර වෙනවා, වන්දනාවට පාත්‍ර වෙනවා. ඇයි යහපත් විදිහට අර්ථ ප්‍රකාශ කරමින් වචන පාවිච්චි කිරීම. ඒක තමයි ප්‍රයෝග සම්පත්. ඊළඟට කායික වශයෙන් තමන්ගේ කය හසුරුවාගෙන සිහියෙන් නුවණින් තොරව අවිචාරවත්ව හිතුවක්කාර හිතුවක්කාර කියන්නේ හිතිච්ච දේ එහෙමම කරනවා. ਵਿਚාරයක් නැහැ. විමසීමක් නැහැ. එහෙම කටයුතු කරනකොට බොහෝ අනතුරු සිද්ධ වෙනවා. අතපය බිඳෙනවා, ජීවිතයට හානි වෙනවා. සමහරට ආයුධයක් ළඟ තිබුණොත් ඒකෙන් අතපය කපා ගන්නවා, ගින්නට හසු වෙනවා. සමහරලාට සෙල්ලම් කරන්න ගිහිල්ලා අනතුරු කර ගන්නවා. නොකල යුතු විදිහේ විහිළු තහළු කරන්නට ගිහිල්ලා හානි කරගන්නවා. ඇයි ඒ? අර හිතිච්ච දේ එහෙමම කරනවා. ਵਿਚාරයක් නැහැ මේක කලහම මොකක් වෙයිද? එතකොට එහෙම වෙනකොට ප්‍රයෝග විපත්තිය අනර්ථයමයි සිද්ධ වෙන්නේ අකුසල්මයි මතුවලා විපාකත්වයටපත්. ප්‍රයෝග සම්පත්තිය නම් අපිට යමක් කරන්න හිතුවට මේකෙන් අනතුරක් විය හැකිද අයහපතක් වෙයිද යහපතක් වෙනවද මේක මේ අවස්ථාවට සුදුසුද එහෙම සොයලා බලලා තීරණය කරලා ක්‍රියාත්මක වෙන්නට අපි දක්ෂ මේක තමයි ප්‍රයෝග සම්පත්. ඊළඟට බාහිර සාධක. බාහිර සාධක කියන්නේ තමන්ගෙන් පරිබාහිර ද්‍රව්‍ය, පුද්ගලයෝ, ස්ථාන, උපකරණ මේ සියල්ලක්. ඒ සියල්ලක්ම යහපත් පරමාර්ථයක් සාධනය කරගන්නට පුළුවන් විදිහට බුද්ධිමත්ව හසුරවන්නට පුළුවන් නම් අනර්ථයන් අවම කරගෙන අකුසල විපාක අවම කරගෙන කුසලයක් සිද්ධ කරගන්නට සැප විපාක මතු කරගන්නට ඉඩකඩ. දැන් අපි කියනවා කොරෝනා වසංගතේ පැතිරෙනවා. හැබැයි රැකෙන්න පුළුවන්. රැකෙන්නට නම් මුඛ ආවරණ පළඳින්න, දෑත් සෝදන්න, දුරස්ත භාවයේ තියාගන්න, ප්‍රතිශක්තිය වැඩෙන ඖෂධ වර්ග ආහාර වර්ග අනුභව කරන්න, ව්‍යායාම කරන්න, හිත සතුටින් ඉන්න. දැන් මේ විදිහට තමන් අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙනකොට වෛරසය පරිසරය තුල තිබුණා උනත් අපේ ශරීරයට හානි කරන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් ඒවා නොසලකා හැරලා අවිචාරමත් විදිහට කටයුතු කරනකොට අර වෛරසයෙන් තමන්ගේ ශරීරයට හානි වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. එහෙමනම් ඒ වෛරසය වැළඳිලා තමන්ට හානි වෙනවද ජීවිතක්ෂයටපත් වෙනවද නැත්නම් රැකෙනවද ඒවා තීරණය වෙන්නේ සාංශාරික කර්මය එතනට හේතු වෙන්නේ අපි ක්‍රියාත්මක වෙන ආකාරය මත පරිසරය හසුරුවා ගන්නා ආකාරය මත. ඩෙන්ගු මාරාන්තිකයි. නමුත් වළක්වා ගන්නට පුළුවන්. කොහොමද? ඩෙන්ගු මදුරුවන් බෝ වෙන්නට තියෙන පාරිසරික සාධක වෙනස් කිරීම. මදුරුව මරන්නටම ඕනේ මරන්න වෙන්නේ ඇති වුණොත් ඇති වෙන පාරිසරික සාධක වෙනස් කළාම අකුසලයක් කරගන්නෙත් නැතුව පෙර සසරේ අකල් මරණ වලට හේතු වෙන අකුසල කර්ම විපාක මතු කරගන්නෙත් නැතුව තමනුත් අනුනුත් රැකෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට සිතුවිලි වචන ක්‍රියා සහ පාරිසරික සාධක નિවරදිව හසුරුවා ගැනීම ප්‍රයෝග සම්පත්තියයි වැරදි විදිහට හසුරුවා ගැනීම ප්‍රයෝග විපත්තියයි ප්‍රයෝග විපත්තියෙන් අකුසල කර්ම විපාක මතුවලා විපාක දෙනෝ ප්‍රයෝග සම්පත්තියෙන් කුසල කර්ම විපාක මතුවලා විපාකත්වයට පැමිණෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසල කර්ම යට කරන්නට ප්‍රයෝග සම්පත්තිය හැටියට අපිට තව දෙයක් කරන්නට පුළුවන් ඒ අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල් සිද්ධ කිරීම. ප්‍රාණඝාතය තමන් අතින් සසරේ ඕන තරම් සිද්ධ වෙලා ඇති. ඒවා මතුනොත් අකල් මරණ වලට ගොදුරු වෙන්නට පුළුවන්. අපේ සිතුවිලි වචන ක්‍රියා සහ පාරිසරික සාධක નિවරදිව හසුරුවා ගන්නවා වගේම ඒ අකුසල කර්මය යටපත් කරන්නට සුදුසු කුසල කර්ම අපට විටින් විට සිද්ධ කරන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වැළකීම සහ અભය දාණය අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීමේ කුසල කර්ම. ඒකට ගවයෙක් එළුවෙක් නිදහස් කරනවා කියන එක විතරක් නෙමෙයි විවිධ ක්‍රමවලින් අපට અભේදානය දෙන්නට පුළුවන් නිතර නිතර සත්තු පොඩි පොඩි ක්‍රමී සත්තු තමන්ගේ ළිඳට වැටෙනවා නම් උඩින් ආවරණයක් කරලා තියන්නට පුළුවන් එහෙම නොවැටෙන්න. ඒකට දහස් ගණනක ජීවිත ආරක්ෂා ඊළඟට ගහක් හිටවන්නට පුළුවන් නම් අම්ලකර වායුව නිෂ්පාදනය වෙනවා බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා අපද්‍රව්‍ය ක්‍රමානුකූලව කළමනාකරණය කරන්නට පුළුවන් නම් ඒවා නිසා සිද්ධ වෙන පරිසර හානි ජීවිත හානි අවම කරන්නට පුළුවන් මේ විදිහට බුද්ධිමත්ව ක්‍රියාත්මක වුණොත් અભේදානමේ කුසලය අපිට බොහෝ අවස්ථාවල සිදු කරගන්න පුළුවන් පෙර සසරේ දැන නොදැන ප්‍රාණඝාත අකුසල් අපි අතින් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා යටපත් කරගන්නට ඒ කුසල කර්මය අපට උපකාර වෙනවා අවශේෂ කර්ම ගැනත් එහෙමයි මේ විදිහට අකුසල කර්ම යට කරන්නට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කිරීම තුළින් යම් ශක්තියක් ගොඩනගන්නට පුළුවන්. ඊළඟට ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාවක් කිරීම තුළින් හොඳ කුසලයක් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කිරීම තුළින් බොහෝ අකුසල් යටපත් කරලා කුසල් මතු කරගන්නට පුළුවන්.